ගුරු ඇසුරකින් ඉගෙන ගැනීමත් කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පොත්පත් කියවද්දී ඒ පොතේ පතේ තියෙන දහං අර්ථ සාමාන්‍ය නුවණ නැති කෙනෙකුට ගන්න බෑ. ගුරුවරු කියන්නේ ඒ ශාස්ත්‍රීය ශාසනයේ ශාස්ත්‍රීය සී සද්ධර්මයේ අර්ථ මතු කරනවා. දැන් ඔබටත් සමහරලාට මෙහෙම ධර්ම අහගෙන ඉන්නකොට එකපාරම හිතෙන ආ ඇත්ත නේද කියලා අහලා තියෙන එකේම Taman නොහිතපු අර්ථයක් මතුවෙනවා. ගුරුවරු ධර්මයේ අර්ථ මතු කරනවා. ඉතින් ඒ නිසා ශ්‍රී සද්ධර්මයේ අර්ථ මතු කරනවා. ශාස්ත්‍රීය ශාසනය පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් අපි මේ ඔබට මේ ධර්මයේ මේ අහඬ සලස්වන්නේ සත්‍විස් බෝධිපාංශික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බුද්ධංග ආර්ය ශ්‍රාංගික මාර්ගය එයින් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ගැන අපි ඉගෙන ගත්තා. ධම්මානුපස්සනාව අපි ඉගෙන ගත්තේ එයින් පංච නීවරණ පිළිබඳව කොහොමද ආර්ය ශ්‍රාවකය සිහි පිටවන්නේ කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේ සුවින් ඉගෙන ගත්තා. පංච උපාදානස්කන්ධ පිළිබඳව කොහොමද සිහි පිටවන්නේ කියලා සතිපට්ඨාන සූත්‍රයේ සුවින් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නවා ආයතන පිළිබඳව ධම්මානුපස්සන ආයතන කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය පිළිබඳව ආධ්‍යාත්මික ඊළඟට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු කියන මේ බාහිර ආයතන පිළිබඳව කොහොමද සතිපට්ඨානිය වඩන්නේ කියලා. ඒතකොට දැන් මේ කරුණ හැම එකක්ම කියනකොට තේරෙන්නේ නැද්ද අපි මේ සංසාරයට වැටිලා තියෙන්නේ අපි ළඟම තියෙන දෙයකට මුලා නිසා. සසර දුකෙන් නිදහස් වෙන්නේ මම මගේ මගේයි කියලා සලකන මේ ජීවිතේම අවබෝධ කිරීම නිසා මේ අපිමයි හිර වෙලා ඉන්නේ මේ සසරට. ඒක උදාහරණයක් ගත්තොත් රිලව් අල්ලන මිනිස්සු වඳුරු අල්ලන මිනිස්සු කුරුම්බා කොම්බේකට මද්දක්කට ගහලා ඒ කුරුම්බා කොම්බේ උඩ සිදුරු කරලා රීලවට වඳුරට අත්තාන්න පුළුවන් විදිහට ඇතුලේ ආහාරයක් තියෙනවා. ඉතින් මෙයා වඳුර ඇවිල්ලා මේක ඇතුලට අත දාලා අර ආහාරය අල්ලනවා මෙහෙම. ගුලි කරලා අල්ලගත්තට පස්සේ එයාට අත ගන්න බෑ. ඒ මොකුත් නැතුවනේ අත දැම්මේ. අර කල්ලාගත්ත නිසා ගන්න බෑ. ඉතින් මෙයා මොකද කරන්නේ? මෙයා දැන් අර කුරුම්බ කෝම්බේ අදිනවා අදිනවා එහෙත් ඔයම අදිනවා මෙහෙත් අදිනවා වෙහෙසෙනවා. දැන් මද්දට අහු වෙලා. නමුත් මේ මද්දට අහුනේ තමා විසින්මයි. ඇයි මෙහෙම අල්ලගෙන ඉන්නවා. මේක අත්හැරියානම් හරි. ඒ වගේ අපි ඔක්කොම මේ දුක් විඳින්නේ මම මගේ මගේ ආත්මය කියලා අල්ලාගත්ත නිසා. අපිට මේ කරගන්න බැරුව තියෙන්නේ අත්හැර ගන්න බැරුව තියෙන්නේ අත්හරින්න බෑ කවදාවත් යථාර්ථය දකින්න නැතුව අපි වචනින් කොච්චර කතා කළත් මේ අපි හැමදේම අත්හරිනවා කියලා යථාර්ථය අවබෝධ කරගන්න නැතුව අත්හරින්න බෑ යමක ආස්වාදේ ආස්වාදේ වශයෙන් ආදීනවේ ආදීනවේ වශයෙන් නිස්සරණේ නිස්සරණේ වශයෙන් අවබෝධ කරගන්න නැතුව අත්හරින්න බෑ අන්නේ ඒ අවබෝධ ඥානෙ ලබලා දෙන්න උපකාරී වෙනවා. යමක ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යථා ස්වභාවයේ හොඳට ප්‍රකට කරන සිහිය පිහිටෙව්වම. හොඳට සිහිය පිහිටවල බලනකොට හොඳට පේනවා. දැන් ඔන්න අපි නගරයකට යනවා. නගරේ මිනිස්සු ගොඩක් ඉන්නවා. අපිට ගාණක් නැහැ මිනිස්සු ගැන. එතකොට අපි අපේ වැඩි කල්පනා කරනවා ඊට පස්සේ කඩේකට යනවා කඩේ බඩු ගන්නවා ඇඳුම් කඩවල වලට යනවා ඒව බලනවා ඊළඟට පළතුරු කඩවල වලට යනවා හැමතැනම ඇවිදලා ඇවිදලා එනවා අපිට මතක නැහැ ටවුන් එකේ මිනිසුන්ගේ මොනවද කින්ද මන්ද චරිත විස්තරයක් මොකවත් දන්නේ අපි නගරේ එක තැනක නැවතිලා එක්කෙනෙක් දිහා බලනවා. එයා යන විදිය, කතා කරන විදිය, එන විදිය, එතකොට ඒ කෙනා යන එන විදිහ ඒව ටික දිහා ටික වෙලා බලා හිටියම අපිට යා ඉන්නේ කලබලෙන්ද? යවිත් මොකද්ද ස්වභාවය කියලා අපිට ඒකේ අර පුජ්‍යලයක් ගැන තේරුමක් එනවා. හේතුව අපි ඒකට අවධානය යොමු කරපු නිසා. හැබැයි අපි අපේ වැඩේටම අවධානය යොමු කරපු දවසේ අපිට මිනිස්සු ගැන ගාණක් නැහැ. නමුත් මිනිසෙක් ගැන කල්පනා කරන්න අවධානය යොමු කරපු ගමන් එයා කොහෙද යන්නේ ඉන්නේ මෙයාගේ හැසිරීම මොකද්ද කලබල චරිතයක්ද තරහා යන චරිතයක්ද කියලා තේරෙනවා ආන්නේ වගේ අපි මෙච්චර කාලයක් අපිට මේ තියෙන ඇහැ ගැන අපි බැලුවේ නැහැ මොකද්ද මේ ඇහැ කියන්නේ මොකද්ද මේ කන කියන්නේ මොකද්ද මේ නාසය කියන්නේ මොකද්ද මේ දිව කියන්නේ මොකද්ද මේ කය කියන්නේ මොකද්ද මේ මනස කියන්නේ කියලා බැලුවේ නැහැ බැලුවේ නැති නිසා මේක යථා ස්වභාවය අපිටවත් තේරෙන්නේ නැහැ. ඇහෙන් රූප බලනවා. මොනවද මේ රූප කියන්නේ කියලා හිතුවේ නෑ අපි. කනට ශබ්ද ඇහෙනවා. කොහොමද මේ කනට ශබ්ද ඇහෙන්නේ? මොකද්ද මේ ශබ්ද කියන්නේ කියලා හිතුවේ නෑ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මොකද්ද මේ ගඳ සුවඳ? කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ කියලා හිතුවේ නෑ. ඊළඟට දිවට රසය දැනෙනවා. රසය දැනෙනවා වුණාට අපි දන්නේ කොහොමද මේ දැනෙන්නේ කොහොමද ඒ සිද්ධ වෙන්නේ මේකේ යථා ස්වභාවය මොකද්ද තේරෙන්නේ කායට පහසක් දැනෙනවා පහස විඳිනවා නමුත් පහස කියන්නේ මොකද්ද පහස දැනෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ ඊට පස්සේ මනසට හිතෙනවා අපි හිතනවා නමුත් හිතෙන්නේ කොහොමද ඒක කොහොමද දැනෙන්නේ කියලා අපි හිතුවේ නැහැ ඒ නිසා අපිට අවබෝධ කරගන්න බැරි වුණා ආන්න සතිපට්ඨාන ධම්මානුපස්සනා භාවනාවක් තියෙනවා. දැන් ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා. එකක් පංච නීවරණ ගැන සිය පීඨවීම. පංච උපාදානස්කන්ධය ගැන සිය පීඨවීම. ආයතන ගැන සිය පීඨවීම. බොජ්ජංග ධර්මිය ගැන සිය පීඨවීම. චතුරාර්ය සත්‍ය ගැන සිය පීඨවීම කියලා ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් විස්තර කරනවා. එයින් අපි නීවරණ ගැන ඉගෙන ගත්තා. පංච උපාදානස්කන්ධය ගැනත් ඉගෙන ගත්තා. දැන් අද ඉගෙන ගන්නේ ආයතන පිළිබඳව. කොහොමද සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටවන කෙනා පුනච්ච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජහත්තික බාහිරේසු ආයතනේසු ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවන කෙනා ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන සිහිය පිහිටවනවා ධම්මානුපස්සනාව. කොහොමද ඇස කන නාසය දිවකය මනස නම් වූ ආධ්‍යාත්මික ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නම් වූ බාහිර ආයතන හය කෙරෙහි සිහිය පිහිටවන්නේ කොහොමද ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති මෙහිලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන කෙනා චක්කුංච පජානාති ඇහැ ගැන දැනගන්නවා මනාව දැනගන්නවා ඇහැ කියන්නේ මොකද්ද කියලා රූපේච පජානාති ඇහැට පේන රූපේ මොකද්ද කියලා දැනගන්නවා යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච ප්‍රජානාති ඇහැත් රූපයත් මුල් වෙලා බැඳීමක් ඇති වෙනවා නම් සංයෝජන ඇති වෙනවා නම් ඒකත් දැනගන්නවා මෙන්න මෙහිමයි බැඳීම ඇති වෙන්නේ කියලා යථාච අනුප්පන්නස්ස සංයෝජනස උප්පාදෝ හෝති යං හේකින් නූපං සංයෝජන ඇති වෙනවා මේ විදිහට ඇහත් රූපයත් මුල් වෙලා ඒකත් දැන් දන්නවා. සතිපට්ඨාන හොද්දට එයා දකිනවා, සීකරනවා, මනසිකාර කරනවා. තා ඊළඟට සතිපට්ඨානෙන් එයා දකිනවා. යථාච uppannassa සංයෝජනස්ස පහනං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා නම් ඒකත් දකිනවා. යථාච පහීනස්ස සංයෝජනස් ආයතින් අනුපාදෝ හෝති යම් හේකින් ප්‍රහීන වූ සංයෝජන අත්හැරිලා ගිය ප්‍රහාණය වුණ සංයෝජන ආය කිසිම ආකාරයකින් හටගන්නේ නැත්නම් තමන්ගේ සිත තුළ ඒකත් දැනගන්නවා. ඒ කියන්නේ මේ ඇසේ ක්‍රියාකාරීත්වයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සිහි පිහිටවල ඉන්නේ. මේක තන්නිකර ප්‍රඥා භාවනාවක්. මේ විදර්ශනාව ධම්මානුපස්සනාව. සම්පූර්ණයෙන්ම ඇහැ කන නාසය දිවකය මනස ගැන සම්පූර්ණයෙන් අවබෝධය. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ගැන අවබෝධය. ඒ නිසා ඇතිවෙන බැඳීම ගැන අවබෝධය. නෝපම් බැඳීම් හටගන්න හැටි අවබෝධය. ඊළඟට බැඳීම් දුර වෙන හැටි අවබෝධය. ඒ බැඳීම් දුර වුණාට පස්සේ ආයෙත් හටගන්න නැතුව මේ නිදහස් යනවාද? ඒද තේරුම් ගන්නවා මේ ඔක්කොම සතිපට්ඨානෙ. සීහ පීඨවීම තුලින්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ආයතන 6. ආයතන 6 කියලා කියන්නේ ආයතනයක් කියන්නේ නිෂ්පාදනයක් කරනවානේ. මේ ආයතන වල ස්වභාව තමයි හදනවා. මොනවද හදන්නේ? පංච උපාදානස්කන්ධය හදනවා. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයේ කන්දේ දුක දුක හදනවා. සසර හදනවා මේ ආයතන වලින්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සියල්ල කියන්නේ මොකද්ද? ඇසත් රූපයක්. කනත් ශබ්දයක්. නාසයත් ගඳ සුවඳක්. දිවත් රසයක්. කයත් පහසත්. මනසත් අරමුණක්. කවුරු හරි කිව්වොත් එහෙම මේ මේ සියල්ල අත්හැරලා මං වෙන සියල්ලක් පනවනවා කියලා නේතන් තානං විජ්ජති කවදාවත් ඒක කරන්න බෑ සිදුවේ නොහැකි දෙයක් සියල්ල කියලා කියන්නේ ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගඳ සුවඳයි. දිවයි රසයයි. කයයි පහසයි. මනසයි අරමුණයි. දැන් බලන්න ඇහත් ඇහැට පේන රූපත් හැර කනත් කනට ඇහෙන ශබ්දත් හැර නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳත් හැර දිවත් දිවට දැනෙන රසයත් හැර කයත් කයට දැනෙන පහසත් හැර මනසත් මනසට හිතෙන අරමුණුත් හැර ඔබට මේ ලෝකයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකී කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයට කියලා. අපි ලෝකය කියලා ඕන දෙයක් කතා කරනවා නම් එක්කෝ දැකපු රූපයක්, ශබ්දයක්, ගන්ධ සුවඳක්, රසයක් පහසක් සිතිවිලි ගොඩක් ඕකෙන් තොර ලෝකයක් නෑ මේ අස කනනාසය දිවකය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් අවබෝධ කළොත් ලෝකෙම අවබෝධ කළා යනවා ලෝකෙම අවබෝධ කළා වෙනවා ඉස්සර හිටියා රෝහිතස්ස කියලා මහා ඍෂිවරයෙක් ඒ ඍෂිවරයා මේ නැගෙනහිර සාගරේ ඉඳලා බටහිර සාගරයට එක පියවරයි තබන්නේ ඉර්ධිහින්. එවැනි වේගවත් ගමන් ඇති ඍෂිවරයා අවුරුදු 100ක් පුරාවට මේ සක්වලේ කෙළවරට පියවර තබ තබා ගියා. ඒ කෙළවර හමු හමු නොවි තිබියදීම චුත වුණා. මේ පරිලෝකයේ ඉතින් ඔහු දෙව්ලොව ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් දෙවිලා අහනවා ඇවිදලා ලෝකයේ කෙලවරක් හොයන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතාශ්‍ර ඇවිදලා ලෝකයේ කෙලවරක් හොයන්න බෑ හරිනේ දෙවියා කියනවා හරිනේ මං ඇවිද්දානේ බැරි වුණානේ කිව්වා හැබැයි රෝහිතාශ්‍ර ලෝකයේ කෙලවරක් දකින්න නැතුව නිවන් දකින්නත් බෑ කිව්වා ස්වාමීනි ඒක කොහොමද කරන්නේ කියලා ඇහුවා. ලෝහිතස්ස ලෝකයේ කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයට කිව්වා. එනිසා මේකේ කෙලවරටම දැනගන්න ඕන කිව්වා. දැන් බලන්න කෙලවරටම නෙමෙයිද මේ යන්නේ කියලා. මේ පේන හුස්ම රැල්ලෙන් පටන් ගත්තේ මෙතනින්. මෙතනින් පටන් ගත්තා. සතිපට්ඨානේ ආස්වාද ප්‍රාස්වාස් ශරීරයේ අභ්‍යන්තරයටම ගියා. මැරෙන මිනිය දක්වා ගියා. ඇට ඇට මිදුළු දක්වා කිඳා බහින වේදනාව ගැන බැලුවා. එයත් ඉක්මවාගේ හිතා ගන්නවත් බැරි සිටිවිලි සමුදාය ගැන හිතුවා. මේ සිටිවිලි හැසිරෙන ස්වභාවල් දිහා බැලුවා. සිටිවිලි නිසා උපදින පංච උපාදාන ස්කන්ධ යම් බැලුවා. දැන් බැලුවා මේ ඔක්කොම කැටි වෙලා තියෙන තැන් ටික මොනවද? ඇසත් රූපය කන ශබ්දය ওই ටිකේ තමයි ඔක්කොම කැටි වෙලා තියෙන්නේ එතකොට එහෙනම් දැන් මේ තියෙන විදිහට ධම්මානුපස්සනා භාවනාවේදී ආයතන හය දැනගන්න ඕන බාහිර ආයතන හය දැනගන්න ඕන එහි ඒ නිසා ඇති වෙන බන්ධනී දැනගන්න ඕන නූපම් බන්ධන ඇති වෙන හැටි දැනගන්න ඕන. උපම් බන්ධන නැති වෙන හැටි දැනගන්න ඕන. බන්ධන නැත්තටම නැති වී යන හැටි දැනගන්න ඕන. මේකට තමයි ආයතන භාවනාව උගන්වන්නේ. පින්වතුනි මේ ඇස නාම රූප නිසා හටගෙන තියෙනවා. ඇස කියන්නේ හුදෙක් සතර මහා ධාතු නෙවෙයි. පමණක් නෙවෙයි. මේ ඇහැ කියන්නේ ඇහැ බෝලේ විතරක් නෙවෙයි. මේ සතර මහා ධාතුත් නාම ධර්මියත් එකතු වුණාම තමයි ඇහැ කියන එක හැදෙන්නේ. නැහැ නාම ධර්මය කියන්නේ මේ ඇහැට පේන්න ඕන. දැන් මේ ඇහැ සතර මහා ධාතු විතරක් නම් કૃතිමවම පේන ඇහැ හදන්න පුළුවන් වෙනවා. કૃතිමව බෑ ඇහැ හදන්න. ඒ සතර මහා ධාතුත් ඒ රූප ධර්මිනුත් නාම ධර්මිනුත් එකතු වුණාම තමයි ඇහැ හැදෙන්නේ. නාම රූප පත්‍ය සලායතන. ඔන්න දැන් අපි කලින් සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියන දහම් වැඩසටහනේ පටිච්ච සමුපාදය කියන ගත් එක කොච්චර ಉಪකාරයිද කියලා බලන්න දැන්. සලායතන නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා ඇහැ හැදිලා තියෙන්නේ කියලා අපි දකිනවා. ඇහි සතර මහා ධාතු තියෙනවා. ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම තියෙනවා. ඔන්න ඇහැ. කනන් නාම රූප නිසා හටගෙන තියෙන්නේ. නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, එහෙමයි, මනසත් එහෙමයි. එතකොට ඒකට තමයි ආයතන භාවනාව අපි වචන වශයෙන් පුරුදු කරන්නේ. හේතුන් නිසා හටගත් මේ ඇස හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මූලික වශයෙන් භාවනා පුහුණුව ලබන්න ඕන. එතකොට මේ සතිපට්ඨානේ සිහිය පිහිටවීම හොඳට යා තුල වැඩිගෙන යනකොට ඇස කියන්නේ මොකක්ද කියලා යාන්ත දැනගන්න පුළුවන්. සතිපට්ඨානයේ හිත පිහිටවන්නේ නැතුව ඇහැ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඔන්න ඇහැ අවබෝධ කරනවා. කනත් නාම රූප නිසා. නාසයත් නාම රූප නිසා. දිවත් නාම රූප නිසා. කයත් නාම රූප නිසා. මනසත් නාම රූප නිසා. මේ වගේ යථා ස්වභාවය අනිත්‍යයි. චක්කුන් මේ ඇහැ කියන දේ චලනේ චලංචේව චලනේ වෙවි තියෙන්නේ. වෙනසි වෙනසි තියෙන්නේ. මේ ආයතන හයම ඊළඟට මේ ආයතනවල ස්වභාවය තමයි වහා වෙනස් වෙනවා. සිඳී බිඳී යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ජරාවට වයසට යෑමට අයිති දේම කුමක්ද? ලෙඩවීමට අයිති දේ කුමක්ද? මරණයට අයිති දේ කුමක්ද? ඒ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස. අපි වයසට යනවා කියලා යනවනම් යන්නේ මොකද්ද කියලා බලන්න මේ ආයතන හයෙන් තොරව දෙයක් වයසට යනවද? ලෙඩ වෙනවා නම් මේ ආයතන හයෙන් තොරව දෙයක් ලෙඩ වෙනවද? මැරෙනවා කියලා මේ ආයතන හයෙන් තොර දෙයක් මැරෙනවද? සජ්ජාති ජරා මරණ ඉපදෙනවා නම් ආයතන හයෙන් තොරෙන් දෙයක් ඉපදෙනවද? ඉතින් ඒ නිසා සමස්ත කෙනෙකුගේ සත්වයාගේ සමස්ත ජීවිතේම තමයි මේ ආයතනය. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් පුරාණ මිදං කම්මං චක්කුම් විච්චේ පුරාණ මිදං කම්මං ඇහැ කියන්නේ පැරණි කර්මය සෝතම් වික්ඛවේ පුරාණ මිදං කම්මං කන කියන්නේ පැරණි කර්මය නාසය කියන්නේ පැරණි කර්මය දිව කියන්නේ පැරණි කර්මයක් කය කියන්නේ පැරණි කර්මයක්. මනස කියන්නේ පැරණි කර්මයක්. අபிසංකතං විශේෂයෙන් සකස් වූ දෙයක්. අபிසංචේතිතං චේතනාවට අනුව සකස් වෙච්ච දෙයක්. වේදනියන් දක්ටබ්බං ගෞ මේක වේදන විඳවීම තුළින්ම අවබෝධ කරවන දෙයක් මේ ආයතනය හැදිලා තියෙන්නේ විඳවන්නමයි. වේදනාවකින් තොරව ඇහැ කියන එකක් එයාට ප්‍රකට වෙන්නේ නැහැ. එයාගේ කර්ම ඔක්කොම ඇහි වේදනාවත් එක්කම ප්‍රකට වෙවි යනවා. මේ වගේ ඇහැක් මේ වගේ කනක් කනේ හැඩය කනට ඇහෙන දේවල් වල ස්වභාවය ඇහි ස්වභාවය නාසයේ දිවේ ශරීරයේ හැදී රෝම කූපේක පවා ස්වභාවය කර්මානුරූපවම හට ගන්නවා. දැන් ඔබට ලක්ෂණ සූත්‍රය කියවන්න ලැබිලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ රෝම කූපයක් පවා සංසාරේ කරගත් පින්වල ස්වභාවයට හැදිච්ච හැටි විස්තර කරනවානේ. එහෙනම් අපිත් මේ රෝම කූපයක් පවා අපිම කරගත් සංසාරේ ස්වභාවයට හැදිච්ච දේවල් අපේ ශාරීරියේ උස දිග බලල අපි කියනවා මෙයාගේ මෙයා අම්මා වගේ මෙයා තාත්තා වගේ කියලා අපි නම් දැම්මට පුරාණ නිදන් කම්ම අපි සුදුසුම වචන තමයි පැරෙන් කර්මයක් අපිම කරගත් ඒවා ඒ විදිහට තමයි මේ ඇහැ හැදුනේ ඒ නිසාම තමයි මේක ජරා ජීර්ණ වෙලා යන්නේ සමහර අයගේ අවුරුදු 100 පැනලත් ඇහැ හොඳට පේනවා. 90 80 පැනලා ඇහැ හොඳට පේනවා. කන් ඇහෙනවා. ඇයි එයාලගේ පැරණි කර්මයක් කියේ ඈ? සමහර අයට අවුරුදු මේ අවුරුදු කතාවක් ඕනේ පෙරපාසල් වයසේම කන්නාඩි දෙක දාන්න ඕන ඇක්චුවල්ට. ඇයි එයාලම කරගත්ත දේවල්. මේ ඇහි ස්වභාවය ඒ නිසා මේ ඇහැ ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. කන ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. නාසය දිව කය මනස ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. අනිත්‍යයි. ඇසට පෙනෙන රූපත් අනිත්‍යයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන ඒවා මේවත් හට ගන්නවා. සතර මහා ධාතු නාම රූප ධර්මය මුල් කරගෙන හට ගන්නවා. ඒතර මේ ඔකෝම වෙනස් වී යන දේවල්. අපි ඕලාරික වශයෙන් ගත්තොත් අපිට තේරෙන විදිහට ගත්තොත් අපි අපිට දැන් අපි පුංචි කාලේ දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් දැන් අපිට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කොච්චර වෙනස්ද? වයසට ගියාට පස්සේ අත්දකින්න දේවල් තියෙන දේවල් කොච්චර වෙනස්ද? ඊට පස්සේ මේ වගේ අනිත්‍ය ස්වභාවය ඊළඟට දැන් බලන්න දැන් ඇහැ ක්‍රියාත්මක වෙනකොට නාසය ක්‍රියාත්මක එක වෙලාවෙ ඉන්ද්‍රියන් දෙකක් ක්‍රියාත්මක වෙන්නේ එනකොට අපිට පේනවා ඇහෙනවා එක වෙලාවෙම හේතුව එච්චර ඉක්මනින් මේ විඥානය හට ගන්න නිසා මෙච්චර ඉක්මනට මේ ආයතන වෙනස් වෙවි යනවා. මේ ඇහැ අන්ධ වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. කන බීරි වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මේ කය චප්පා වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මේ මනස අඩපණ වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. එච්චර අනිත්‍යයි. දැන් පුංචි කාලේ අපි පුංචි සෙල්ලම් බඩුවලට බෝනික්කන්ට ඊළඟට සෙල්ලම් ගෙවල් වලට චූටි චූටි දේවල් වලට ආස කළා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අපි තොටිල්ලේ නැලවින් ආස කළා. දරු නැලවිලි ගීයට ආස කළා. පොඩි සීනුවේ හඳට ආස කළා. චූටි වතුර බේසමෙන් අතන් ආස කළා. දැන් ලොකු වෙනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට ආසාවල් තියෙනවද කියලා බලන්න. බලන්න ඇහත් රූපයන් නිසා හැටගත්තා වූ මේ බන්ධනේ ආසාවත් වෙනස් වෙවි යනවා. ආශාවත් වෙනස් වෙයි. අපි චූටි කාලේ දේවල් වලට ආස නැහැ දැන්. ඉස්කෝලේ ගිය කාලේ ආස රූප ශබ්ද ගන්ධ රස පහස වලට දැන් ආස නැහැ. දැන් ඕලාරික වශයෙන් ගත්තොත් දැන් ඔය මඟුල් තුලා වලට ගිහිල්ලා මෙයා හොඳයි කියලා මේ රූප ශබ්ද ගන්ධ රස පහසනේ මේ විවාහයක් කරගෙන ඉන්නේ. ඒකම ඒ ඒකම එපා කියලා මේ ඊළඟ මාසේ නඩු දානවා. මේ ඕන වෙච්ච දේ මේ එපා වෙනවා. මේ කාලෙකදී පැල් බැඳගෙන අහපු සින්දු පස්සේ දානවට කැමති නෑ. කොච්චර වෙනස් වෙනවද? ඇස කන නාසය දිවකය මනස කියන ඒවත් වෙනස් වෙවි යනවා. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුත් වෙනස් වෙවි යනවා. දැන් බලන්න ඒ කාලේ අහපු සිංහල සින්දු, බලපු සිංහල චිත්‍රපටි දැන් කාලේ කොල්ලුගුරුට උවට කැමති නෑ. ඉතින් ඒ නිසා ඒ ඒ දැන් ඉන්න ආච්චිලා දැන් තියෙනවට කැමති නෑ. ඉතින් මේ විදිහට හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. දැන් ඇහෙන් ඇහෙන් අපි රූප බලන්න ආශ කරනවා. කනින් ශබ්ද අහන්න ආශ කරනවා. මේක තමයි ඇහැයි රූපය අතර තියෙන බන්ධනේ ආශාව. එතකොට අපිට හිතෙනවා අපි මේ රූප වලට ගොඩාක් ආසයි. මට නම් මේවා නොදැක නම් ඉන්න බෑ මේවා නැති වුණොත් මට මක්ක වේද දන්නේ. අනේ මේ හඬ මට අහන්න ඕන මේ හඬ නැතුනොත් මට මක්ක වේද දන්නේ. මේ ගඳ සුවඳ මට ඕන. මේ රසය මට ඕන. මේ පහස මට ඕන. මන්නම් මෙහෙම්මයි හිතන්නේ. කියලා අපි මේ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්ක බැඳිලා ඉන්නවා. කොච්චර බැඳිලා ඉන්නවද කියනවනම් ඇහැයි රූපයයි අපිට වෙන් කර ගන්න බෑ. අපිට මේවා අත්හැර ගන්න බෑ වගේ පේනවා. කොහොමද මේවා අත්හරින්නේ කියලා හිතෙනවා. ඒ වුණාට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් ඔය බලන්න දැන් සමහර වයසක ඉන්නවනේ ගෙයි පරණ ගෙදෙට්ටම ආසයිනේ. පරණ ගෙදෙට්ටම ආසයි. සමහර මිනිස්සු මැරිලා සමහර නෙවෙයි 90ක් මැරිලා ඒ ගෙවල් වලම උපදිනවා. පරණ සිටිවිලිත් එක්කම පෙරේත වෙලා ඉන්නවා. එයාලා ඒවා ඒ ඒ ඒවත් එක්කම බැඳිලා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්කම ඒ ආයතන හය බැඳිලා. එතකොට ඕක මෙන්න මෙහෙම දෙයක්. කොට්ටිත මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා, "ප්‍රිය ආයස්මත්නි, ඇස රූපයට බැඳිලාද තියෙන්නේ? රූපේ ඇහැට බැඳිලාද තියෙන්නේ? දැන් මේ ඇස් වලට මෙච්චර රූප වලට ආසයි තියෙන්නේ. මේ ඇහැ රූපයට බැඳිලාද? රූපේ ඇහැට බැඳිලාද? කන ශබ්දයට බැඳිලාද? ශබ්දේ කනට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ නාසයට බැඳිලාද? දිව රසයට බැඳිලාද? රසය දිවට බැඳිලාද? ඊළඟට කයට කය පහසට බැඳිලාද පහස කයට බැඳිලාද? මනස අරමුණු වලට බැඳිලාද අරමුණු මනසට බැඳිලාද? මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන වලට බැඳිලාද කියලා ඇහුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේලා දාලා ආයෂ්මතුනි ඇහැ රූපෙට බැඳිලා නැහැ. කන ශබ්දෙට බැඳිලා නැහැ. ඒ කියන්නේ ඇහෙන් අහවල් රූප ඕනම කියලා ඇහැ හොයන්නේ කනෙන් අහවල් ශබ්දෙම ඕන කියලා කන හොයන්නේ නාසයෙන් අහවල් ගඳ සුවඳම ඕන කියලා හොයන්නේ කයෙන් අහවල් පහසම ඕන කියලා කියන්නේ දැන් මේ කොහොමද එන අප තේරුම් ගන්නේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ වදාලා මේව ඔක්කොම බැඳිලා තිබ්බනම් නිවන් දකින්න බෑ. එහෙනම් කොහොමද හො නිවන් දකින්නේ? ආයස්මතනේ මම උපමාවක් කියන්න. කළු හරකයි සුදු හරකෙකුයි ඉන්නේ. නැත්නම් කළු හරකයි රතු හරකයි හරි රතු හරකයි සුදු හරකයි වගේ පාට දෙකේ හරක් දෙන්නේ කියන්නේ. කළු හරකයි සුදු හරකයි කඹයකින් බැඳලා තියෙනවා. බැඳලා තියෙනකොට ඔන්න දැන් කළු හරකා යනවා ඇදගෙන සුදු හරකත් යනවා. දැන් කවුරු හරි කියනවා කළු හරකා සුදු හරකට බැඳිලා. සුදු හරකා කළු හරකට බැඳිලා කියලා කියනවා. දැන් හරිද? නෑ. ওই දෙන්නම බැඳුනේ කඹෙන්. කඹේ කැපුවා නම් දෙන්න නිදහස්. ඇහැ රූපෙට බැඳිලත් නෑ රූපය ඇහැට බැඳිලත් නෑ නමුත් ඇහෙන් රූප බලන ආශාව එතන තෘෂ්ණාව තියෙන තෘෂ්ණාවෙන් තමයි මේ දෙක බැඳෙන්නේ තෘෂ්ණාවයි හොඳට තේරුම් ගන්න මේක ඊට පස්සේ ඔන්න දැන් අපි කියමුකෝ තරුණ දුවෙකුත් ඉන්නවා තරුණ පුතෙකුත් ඉන්නවා. කාලයක් යනකොට මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් හටගන්නවා. එතකොට කාලයක් යනකොට මෙයා මට බෑ නැතුව බෑ මෙයා නැතුව බෑ කියලා දැන් දෙන්නට දෙන්නත් නැතුව බෑ. එතකොට අපි කියනවා මෙයා මේ දුව අර පුතාට බැඳිලා. මේ පුතා අර දුවට බැඳිලා කියනවා. මේ පුතා අර දුවට බැඳිලා නම් දුව මේ පුතාට බැඳිලා නම් ඒ අය උපතින්ම බැඳෙන්න ඕන. දැන් මේ දින යසට තරුණ වියට එනකල් වෙන වෙන ස්කෝලවල වෙන වෙන ගම්වල වෙන වෙන ගෙවල් වල හොඳට හිටියන්නේ. දැන් මොකද මේ නැතුව බැරි? ඒ කියන්නේ යාළගේ ශරීරවලවත් රූප ශබ්ද ගන්ධ රස පහසකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතර ඇතිවෙච්ච ආසාව. ප්‍රේමය. ඡන්ද රාගය. ওই නිසා තමයි අපිට ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඇහැ ඇරියොත් එහෙම රූප වළක්වන්න බෑ. ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. ඇස් දෙක නම් පියාගත් හැකි. කන් දෙකට මොකද කරන්නේ? නහයට මොකද කරන්නේ? දිවට රසය දැනෙනවා. ඕනේ කන් දෙකත් වහගත්තා කි නහයත් වහගත්තා ඒ කටත් වහගත්තා කි ඇඟට මොකද කරන්නේ? හරි ඇඟත් නිදි කරවුවකි. හිතට මොකද කරන්නේ? කොයින් හරි ඉන්ද්‍රියකින් අරමුණු වෙනවා. එහෙනම් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? තෘෂ්ණාව තමයි මේ දෙකේ ප්‍රශ්නේ. මේ ඇහැ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත්. ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත්, යථාර්ථය දෙකේම නිසා තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. දුක ඇහත් තියෙනවා, රූපත් තියෙනවා, බන්ධනේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අත්ති ආහසෝ භගවා චක්කු භාග්‍යතුන් වහන්සේට ආශ්මතුනේ ඇහැ තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේත් ඇහින් රූප බලනවනේ. නත්ති තථාගතස්ස චන්දරාගෝ. ඒ බුදුරජාණන් වහන්සේට චන්දරාගය නේ. සොයිමුත්ත චිත්තෝ භගවා. භාග්‍යතුන් වහන්සේගේ හිත මනාව මිදුන හිතක්. නිසා බුදුරජාණන් වහන්සේත් රූප බලනවා. බුදුරජාණන් වහන්සේ ශබ්ද අහනවා. බුදුරජාණන් වහන්සේට ගඳ සුවඳ දැනෙනවා. බුදුරජාණන් වහන්සේට රසය දැනෙනවා. බුදුරජාණන් වහන්සේට පහස දැනෙනවා. බුදුරජාණන් වහන්සේට සිතට අරමුණු වෙනවා. චන්ද රාගය නැහැ. ඇහි රූපයයි අතර බන්ධනේ නැහැ. මේක වෙන්නේම යථාර්ථයේ දෙකීම තුලින්. එතකොට මෙහෙම මෙන්න ඇහැ, මෙන්න රූපය, මෙන්න බන්ධනය, මෙන්න නූපම් බන්ධන ඇති වෙනවා. මෙන්න උපම් බන්ධනේ නැති වුණා. ආය බන්ධන නැත්තරම නැති වී යන ස්වභාවයට හිතපත් වුණා කියලා හොඳට සිහියෙන් දකින ස්වභාවය තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව. එතකොට ওই විදිහට කන ගැනත්, නාසය ගැනත්, දිව ගැනත්, කය ගැනත්, මනස ගැනත්, අරමුණු ගැනත් අපි හොඳට මනසිකාර කරන්න ඕනේ. මේ ආයතන පබ්බතේ නැත්නම් ආයතනය ගැන ධම්මානුපස්සනා භාවනාව පින්වතුනි විදර්ශනාවෙන් තේරුම් ගන්න දෙයක්. එතකොට දැන් භාවනාව පුහුණු වෙන භාවනාව තේරුම් ගන්න කෙනා මොකද්ද මුලින් කරන්න ඕනන්නේ? ඇත්තටම මේ දහම් වැඩසටහනේ අරමුණ නොදන්නා කෙනෙකුට ධම්මාවත පෙන්වා ගැනීම. ඉතින් ඒ නිසා මේක ඔබ සරලව පුහුණු වෙන මාර්ගයක් හොයා ගන්න ඕන. ඒකට තමයි ඔබ ඇහැගෙන විමසන්න. පින්වතුනි ඇත්තටම ගත්තොත් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයක් කරා යන විදිහට ශ්‍රද්ධාවටපත් වෙන්නේ මේ ආයතන හය ගැන තේරුම් ගැනීමෙන්මයි. ඇයි මං එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇස අනිත්‍යයි. ඒක ඒ ගැන ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා නම් කෙනෙක් අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා. ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා කියන්නේ එයා දැකලත් නැහැ. අවබෝධ කරලත් නැහැ. අර කියන කෙනා ගැන විශ්වාසයෙන් පිළිගන්නවා. ඇහැ අනිත්‍යයිමයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැ අනිත්‍යයි කියලා කෙනෙක් පිළිගන්නවා නම් ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා නම් එයා තමයි කිව්වා ශ්‍රද්ධානුසාරී එතකොට කෙනෙක් ඇහැ අනිත්‍යයි කියලා ධර්මයෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ඇසුරෙන්, දහම් කරුණු ඇසුරෙන්, තමන්ගේ සී කල්පනාවෙන් සතිපට්ඨානයේ සිහි පිටවල හොඳට විමසනවා. දැන් අරයා පිළිගැනීමෙන්ම නතර වුන්නේ තව විමසනවා. මේ අනිත්‍ය වෙනවා කියලා. හැබැයි එක ඉලක්කයක් තියා අනිත්‍යයි කියන අරමුණ මුල් කරගෙනම තමයි විමසන්නේ. මේ අනිත්‍ය වෙන්නේ නැතුව වෙන ක්‍රමක් තියෙනවද කියලා පැටි දෙකකට යන්නේ. ওই පටිච්චසම්පාදයේම විමසනකොට අමාරු මේකනේ මිනිසුන්ට. පඬිතමානි මිනිසුන්ට පටිච්චසම්පාද විමසන්න බෑනේ. එයා විමසනවා මේ දැන් ශ්‍රද්ධාන අපි ශ්‍රාවකයෝනේ. මම ශ්‍රාවකෙක් ගැන කියන්නේ. නාම රූප පත්‍ය සලායතනං කිව්වොත් ඇහැ ඇහැ කනනාසී දිවකය මනස හැදිලා තියෙන්නේ නාම රූප නිසාම කියලා තමයි විමසන්නේ. එතනින් එහාට වෙන දේවල් විමසන්නේ මොකද සතිස් කෝටි 10000 වාරයක් බුදුරජාණන් වහන්සේ විමසලයි නාම රූප පත්‍ය සලායතනං කියලා දේශනා කළේ මේක තෝරලා බේරලා හරියටම දුන්නාට පස්සේ යාට 아무තු පරිශන කරන්න ඕනේ මේක විමසන්න තියෙන්නේ. ඒ නිසා එයා මොකද කරන්නේ? ඇහැ අනිත්‍යයි කියලා විමසනවා. මුද්දට යෝනු යෝනිසෝ මනස්කාරයෙන් විමසා විමසා ඉන්නවා. එතකොට එයාට අදහා ගැනීමටත් එහා ගිය දහම් විමසීමක් තියෙනවා හිතේ. අන්න එයාට කියනවා ධම්මානුසාරී කියලා. ඔන්න මෙහෙම විමසා විමසා විමසා ඉන්නකොට මෙයාට අවබෝධ වෙනවා ඇත්තටම ඇහැ අනිත්‍යයි මේකක් නම් ඇත්ත සත්‍යයි කියලා ඇහැ අනිත්‍යයි කියලා එයා සත්‍ය ඥාණයටපත් වෙනවා. හැබැයි කෙලෙස්තරේ උන්නේ මුළුමනින් කෙලෙස්සේ උන්නේ එයා සම්පූර්ණයෙන්ම ඇහැ අනිත්‍යයි කියන කාරණාව සත්‍යයි කියලා අවබෝධ කළා. ඒ නිසා මෙතන මම මගේ මගේ ආත්මය කියලා දෙයක් ගන්න නෑ කියලා ශක්කාය දිෂ්ටිය මගේ කියන හැඟීම එයාගේ හිතෙන් නැති වුණා. අන්න යාට තමයි කියන්නේ සෝතාපන්න වුණා කියලා. ඒකෙදි චන්දරාංගී දුරු කරගෙන මනාව නිදහස් වන කෙනාටයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කන කියන එක අනිත්‍යයි. මේක අදාහ ගන්න කිව්වා. ඒක නම් ශ්‍රද්ධානුසාරයි. ඒක නුවණින් හොද්දට විමසා විමසා තේරුම් ගන්න කිව්වා. එයා ධම්මානුසාරී. කන අනිත්‍යයි කියලා සත්‍යයි කියලා සත්‍ය ඥාණයටපත් වෙනවා. සෝතාපන්න වෙනවා. ඒ නිසා මාර්ගඵල අවබෝධයකට කෙනෙක්ගේ ප්‍රඥාව වේගයෙන් ඇදගෙන යනවා මේ ආයතන භාවනාව ආයතන ගැන නුවණින් විමසීම ඒ නිසා අපිට තියෙන පළවෙනි පියවර එහෙනම් මොකද්ද මේක ඇත්තම් කියලා අදහගන්න එක ඇහ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කය අනිත්‍යයි දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ මේක නිට්ටය නොවන්නේ. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන නිසා. එනිසා යා භාවනා වශයෙන් හිත පුරුදු කරනවා. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති යන මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන මේ කන, නාසය, දිව, කය, මනස මේ සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එතකොට එයා ওই විදිහට නුවණින් දකිනුට එයාට තේරෙනවා මේ ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි. නිට්ටය නෑ. ශබ්දත් ගන්ධ සුවඳ, රසය, පහස අරමුණු මේ ඔක්කොම අනිත්‍යයි. ඒවත් අනිත්‍ය විදිහට දකිනවා. එතකොට අනිත්‍ය විදිහට දකිනකොට ඇහැයි රූපයයි නිසා තමයි ඇහි විඥානය හටගන්නේ. ඇහත් අනිත්‍ය නා. රූපත් අනිත්‍ය නා. ඇහැයි රූපය නිසා හටගන්නා වූ විඥානය කුතෝ නිච්ඡම් පස්සති. කොහොමනම් නිට්ටය වෙන්නේද? ඇහත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඒ දෙක නිසා හටගන්න විඥානය කොහොමද නිට්ටය වෙන්නේ? විඥානය ඇහි විඥානයත් අනිත්‍යයි. ඇහි රූපේ විඥානයයි එකතු වීම ස්පර්ශය. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඒ දෙක නිසා හැටගත්තා වූ විඥානෙත් අනිත්‍ය නම් ওই තුනම එකතු වීම කොහොම නිට්ටය වෙන්නේද? ස්පර්ශයත් අනිත්‍යයි. ඇසේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඇහි සැප දුක, සැප දුක් රහිත වේදනාව. ඇහි ස්පර්ශය නිසා හට ගන්නවා. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඇහි විඥානෙත් අනිත්‍ය නම් ওই තුනම එකතු වීම ස්පර්ශයත් අනිත්‍ය නම් ඒ ස්පර්ශයෙන් නිසා හට ගන්නා වේදනාව කොහොමනම් නිට්ටය වෙන්නද? වේදනාවත් අනිත්‍යයි. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඒ ඒ දෙක නිසා ඇතිවෙච්ච විඥානෙත් අනිත්‍ය නම් ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ රූප හඳුනා ගැනීම කොහොමනම් නිට්ටය වෙන්නද? ඒ ඇසේ ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ චේතනාව කොහොම නිට්ටය වෙන්නද? මේ සියල්ලම අනිත්‍යයි කියලා දකින. අනිත්‍යයි කියලා දකිනවා නම් ඇහෙන් රූපයකට කොහොම බැඳෙන්නද? අන්න බන්ධනෙත් නැති වෙලා යනවා. ඇහත් දකින්නවා රූපෙත් දකින්නවා. ඒ දෙක නිසා ඇති වෙන බන්ධනෙත් දකින්න සාසීයෙන් දකින්න සතිපට්ඨාන. නෝපම් බන්ධන හටගන්න හැටි දකින්නවා. උපම් බන්ධන ප්‍රහාණය වෙන හැටි දකින්නවා. ඒ බන්ධන ආය හට ගන්න නැති තත්වයටපත් වෙන හැටි සතිපට්ඨානයෙන් දකින්න. මේ විදිහට ආයතන 6 කෙරෙහිම අනාවශ්‍ය පිටවන. දැන් මේවා තේරුම් ගැනීමෙන් කරන්න තියෙන ඔබට ඉන්ෂල්ලා මේ ආයතන අනිත්‍යයි කියන එක අදාහ ගන්න. ඊටසේ යමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන මේ සතිපට්ඨාන පොතේ සිතට සුව දෙන භාවනා පොතෙන් මේ භාවනාව ඉගෙන ගන්න. ලොකු සාන්නාංශයේ ආයතන භාවනාව තියෙනවා. අපිට පුහුණු කරවපු එක. ඒ දේශනාව හොයාගෙන අහන්න. ඊළඟට සංයුත්ත නිකාය 4 ශලායතන පබ්බතිය කියලා ශලායතන ආයතන 6 ගැනම වෙනම සූත්‍ර දේශනා එකතු එකතුවක් තියෙනවා සංයුත්ත නිකාය 4 කියලා. ඒයිමුත් ඇස කන නාසය දිව කය මනස ගැන සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු හැටි තව තව ඉගෙන ගන්න. එතකොට හොඳට මේ ආයතන ගැන තමන්ට ඥානෙ උපදිනවා, දැක්ම උපදිනවා. අවබෝධය පිරිසුදු වෙනවා. මේ මඟ පෙන්වීමක් විතරයි මේ කරන්නේ. ඊට භාවනා පුරුදු වෙන කෙනා මේ ආයතන හය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වෙන හේන් අනිත්‍යයි අනිත්‍යයි කියලා එක එක ආයතන ගැන මනසිකාර කරනවා. බාහිර ආයතන ගැන මනසිකාර කරන්න. විඥානය ගැන මනසිකාර කරන්න. ඒක හිතට හුරු කරගන්න ඕන. හිතට හුරු කරගන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා ආයතන අවබෝධ කරන්න. දැන් පුරුදු වෙන කෙනෙකුමයි ආයතන අවබෝධ කරන්න. මේ ලෝකේ යන්තා ග්‍රහතන් වහන්සේලා පහළ වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයි අවබෝධ කළ සේක්මය. මේ ආයතන හයෙන් නිදහස් වූ සේක්මය. ඒ නිසා අපිටත් නිවන් මාර්ගයේ පිහිටක් ගන්න ඕන නම් මේ අනිත්‍යතාවය විමසන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට යා කල්පනා කරනකොට යාට තේරෙනවා තමා තුළ මේ ආධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන හය සංයෝජන මේවා ක්‍රියාත් හට ගන්න වෙනස නැහැටි ක්‍රියාත්මක වෙන විදිහට තමයි අන් අයගෙත් මේක සිද්ධ වෙන්නේ. තමාගෙත් බාහිරත් සිද්ධ වෙන එකම ධර්මතාවයක් තියෙනවා කියලා තේරෙනවා. මේ ආයතන හයේ හට ගැනීම වෙනසීම පේනවා. සංයෝජනයන්ගේ හට ගැනීම වෙනසීම පේනවා. ඊට පස්සේ තව තව සතිපට්ඨානී ධම්මානුපස්සනාවේ සිය පීඨවනකොට හේතුඵල ධාමෙන් හටගත් අනිත්‍ය සංකතු මෙවැනි වූ ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා හොඳට සිය පීඨනවා ඥානෙ දිනු වෙලා යනවා කිසි දෙයකට මේ ආයතන ආත්මයාත්මික හෝ බාහිර හෝ ඇලෙන්නේ නැති වී යනවා සංයෝජන ප්‍රාණය වෙලා යනවා නැචකින්චි ලෝකේ උපාදීති ලෝකෙ කිසිම දෙයක් උපාදාන කරගන්නේ මේ විදිහටත් භික්ෂුව ධම්මානුපස්සනාවේ යෙදෙනවා. ඔය තමයි ධම්මානුපස්සනාවේ ආයතන භවනා කොටස. ඒ නිසා ඔබ අපි කාටත් මෙතුවක් කල සංසාරයේ මුලා වුණ මේ ආයතන හය. සසරේ අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ ආයතන හය. මොන ලෝකෙ ගියත් ලැබෙන්නේ ආයතන හය. ඒ නිසා අපිට මේ ආයතන හයෙන් නිදහස් වීම පිණිසම අද මේ ධර්ම ශ්‍රවණය හේතුපකාර වේවා කියලා ඔබ සිහි කරගන්න ඕන අධිෂ්ඨාන කරගන්න ඕන. ඉතින්